සියබත් අති දරංගුබ ගාටන්නේ මළුවට ප්‍රාතිහාරවලින් බැබඳක් කන්න සසරට නාවන්න පූජවට රුක්ක මුල දෙයියට සිදුවත් මොන පකටද වරම් ගත බුදු වෙන්න පුරුකගින් කරගැට ඇති පිම්බිච්ච නිර්ධරගති උන්ට බුදුරස් නම් විහිතිච්ච තරම් පපු ගැට දුක්කන්ද ඉහිලිච්ච වස්සන්නේ මාරසින රැපකතිලි විච්ච ගැබර ගත කර පාරමැද නිදි උඹ හුක්කන්න දාස ගත ඇත් කරම් බුදු සිඳි පිත්තම්වල සෝගීත පෝගාමුල ඉන්දිවාර වන්දනාව යන්න මැද මුල්ලන් අයක නාරපද රිංගද්දි කම්ප පෙති දංකදි පින් ඇතලින් ඇත රංකෙත දූ හැතනම් පස විව් ඇත වම්මතලියු මද ගී අසේ නන්දාවනම් පිස්ස දී දෙදිලේ අසේ පත්තවට ඉස්සා හිස්සාරණ ශික්ෂම ගඩ්ඩගිරි පත්ත ගිය තැත කිව්ව මේ ගද්‍ය පද ඔට්ටු සංගරජ පල්ලනේ රැපෙන් කොටයි යනෙ කන්ද පරනින්ද බෝසෙවනයට මුන්දල හෝගාල බෝධන පෝදාට සෝගාල දස සීල දෝරදාන කෝසාදු හංගන්ද කාලගන්න අත්තගාල මාක්ස්වාදි පුතාව විනේත්‍රිපිට ගත්තගාලා යදනම දෑත්වලින් පෑන්තු ඩිලි කුඹයාල් පානම්බැත රැත් සුදු වෑන්වලි පිරලේ රහනගන්න පාතරයට මාස්තරට වීලා පී පාරක් කනක මාත් අදරවා ගැටුම නැනීම බවාත්මක වම්බෙල පුතා ඉදිරිවෙල්ල ගැටුමේ සුභාසිතෙන් නෙවෙ මේවා ලෝකෝපකාරේ මම හිතෙන් නෙවෙ තනි එක කියන කුරගානේ තාල පද ගිසි ඉසි විසි වෙන්න මේකේ පිස්සන් yeah මීරී කියලේ රම්දි තල්සවන කපීරාකිනි පිම්බාතිය ගීතාවක පගවන්නද වීදාත දින් වැටියා දනින් වැටුනා උදාංගලින් ගල වික්කානද පින්දා වර්ණවයක් රන් පත්ගිරිය ගලිය වියතෝතක් ගෙන ගන්දී මම පින්දිය සරසේනාමතින් බෝධී වට ලෝදිය ගන දෝවනවත සෝදා හරි සෝභාවත රෝගාදිය මෝරාවට තෝරා අනි ලෝධාතුව හෝගාවිද බෝගා මුල ගෝරා අලි කඩන්නද බින්දයමට පින්දයුමට ඉන්දෙන් ෑ ගින්නක් නෑ වචනෙන් මං අක්ෂරපති විස්සයි ෑ රිද්දන් හිත විද්දය පද හින්දයුම පින්දෙන්න ඉන්දක් නෑ සිම්බයි සිංහල බස්සින් විස්ස ගෝරයි ඈ පල්ලිය පවදුම්බේ මල්ලගම දාන කන්න පටවාපු මිනි කන්ද අලු කඩ්ඩ ගොඩ ගාන අස්සගිරි මල්ල අත්ත මහනායක සංගරාජ ගාන පොට පාතරෙන් දැන් අපි ධර්ම විසිවෙන්න වාරදාන අරගන්න මෑතිකාවගේ ඇති කන්ද තාවදානමාන දෙන්න කාම සැපදාන පාරිභව පාද තේරවාද ප්‍රාණ ආර්ථ සාරබන්ධමා යන්න සිරි තම ඥානසාර